බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयन्ति बुद्धं शरणं गच्छामि द्वितीयन्ति धम्मं शरणं गच्छामि द्वितीयम् තේ සංඝං සරණං ගච්ඡාමි තත්තියම්ති බුද්ධං සරණං ගච්ඡාමි සතියම්ති ධම්මං සරණං ගච්ඡාමි සතියම්ති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි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 අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේ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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගේය පන්දිතෝති සද්ධාවන්ත සිනතුනි අද දීප්ති ලියනගේ මහත්මිය එවැගේම මේ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු මේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම එකතු වෙලා අද මේ බඳු විශේෂ පින්කමක් සිදු කරන්නට අදහස් කළේ දීප්තිලියනගේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඒ රුවන් සේරසිංහ ගුණවර්ධන මහත්මයා අවුරුදු 52ක් පමණ ආයු වින්දනය කරලා මේක තුන් මාසයකට ඉහතදී 2012 10 වෙනි මාසේ දෙවනිදා අභාවප්‍රාප්ත වුණු නිසා එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නට තෙමසක් ගත වෙන දවසේ මේ පියාණන් වහන්සේ ඒ වගේම සහෝදර ඥාති හිත මිත්‍රාදීන් ඒ වගේම නෝනා මහත්මිය ඇතුළු මේ හැම දෙනාම එකතු වෙලා අද මේ විශේෂ ධර්ම දේශනාවේ පින්කමක් ඒ වගේම හෙට දවසේ දාන මේ පින්කමක් සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරගෙන තියෙනවා. ඒ වගේම තවත් විවිධ අරමුණු රාශියක් පෙරදරි කරගෙන ඒ සියලුම යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරන්නට සුදුසු හොඳ ශක්තිමත් කුසලයක් සිදු කර ගැනීමේ අපේක්ෂාව ඒ වගේම හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම අරමුණු කරගෙන අද මේ මහා පිංකම සිද්ධ කරනවා. මේ පියාණන් වහන්සේ අපට මේ දැහැත් වට්ටිය පිළිගන්නලා ආරාධනා කරමින් සිහිපත් කළේ හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන හොඳ ධර්ම දේශනාවක් සිදු කරන හැටියටයි. බෞද්ධ වශයෙන් අපි හැම කෙනෙක්ම නිරන්තරයෙන් අවශේෂ කටයුතු වල යෙදෙනවා වගේම අපි හැම කෙනාගේම ප්‍රධාන පරමාර්ථය තමයි මේ ධහම අවබෝධ කරගෙන මේ සසර දුකින් එතර ඒ සඳහා අපි විවිධාකාර කුසල් දහම් වල නිරත වෙනවා වගේම අපි නොඑක් අවස්ථාවලදී මේ සද්ධර්මය වටහා ගන්නට අවබෝධ කර ගන්නට විවිධ උපාමං සොයනවා ඒ සඳහා ලැබෙන අවස්ථා පරිහරණය කරමින් පුහුණු වෙන්නට යම් උත්සාහයක යෙදෙනවා අපි හැම කෙනෙක්ම ඒ විදිහට නිවන් දැකීම සඳහා යම් බලාපොරොත්තුවක් ඇති කරගත්තා වුණත් සමහර වෙලාවට ඒ නිවන් දැකීම සඳහා ධර්මාබෝධය සඳහා අපට විශේෂයෙන්ම උදව් වෙන කරුණු ජීවිතයට එළඹෙනකොට සමහර වෙලාවට අපේ ඒ මූලික පරමාර්ථය ප්‍රධාන පරමාර්ථය ටිකක් අමතක වෙලා අපි ඒ පැමිණෙන කාරණයට අන්‍ය මිනිස්සෙන් මුහුණ දෙන්නාseම අපිත් මුහුණ දෙන අවස්ථා හුඟක් වෙලාවට සමාජයේ අපට දැක ගන්නට ලැබෙනවා. ඒ කියන්නේ අපි හොඳ පින්කමක් කරලා අපේ සිල් සමාදන් වෙලා භාවනා කරලා අපි බෞද්ධ වශයෙන් ප්‍රාර්ථනා කරනවා මේ උතුම් කුසලය අපට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වේවා. එහෙම නැත්නම් මේ භවයේම අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ ප්‍රාර්ථනාව ඊටාම වටිනවා. ඒක අවශ්‍යයි. ඒ ප්‍රාර්ථනාව අවශ්‍ය වෙනවා වගේම ඒ ප්‍රාර්ථනාවෙන් කියවෙන කාරණේ ගැන ටිකක් අවබෝධයෙන් අවදියෙන් කටයුතු කරනවා නම් අපට ජීවිතේ පැමිණෙන හැම කරුණක්ම ඒකට සහාය කරගන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට නම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ආර්යයන් වහන්සේලා විසින් ලෝකයේහි සත්‍ය හැටියට දේශනා කළ මේ කරුණු හතර හඳුනාගෙන මේ මාර්ග සත්‍ය ප්‍රගුණ කරන්නට ඕන. එහි පළවෙනි සත්‍ය මොකක්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නට ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට එහි හේතු හොයන්නට මනස යොමු වෙන්නේ නැහැ. හේතු නොසොයන කෙනෙකුට ඒ හේතුව නැති කරන්නට පුළුවන් කියන වැටහීම ඇති වෙන්නේ නැහැ. ඒ වැටහීම හරියට මනසෙහි ඇති නොවුනොත් ඒ දුක් නැති කිරීම සඳහා ඒ තනත්තා පිළිපදිනවයි කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව හෙවත් නිවන් මඟ ප්‍රගුණ කරන්නට නම් මේ දුක නැති කරන්නට පුළුවන් කියන ඒ අවබෝධය ඇති වෙන්න ඕනේ. ඒ අවබෝධය ඇති වෙන්නට නම් මේ දුක් ඇති කරන හේතු පිළිබඳව යම් වැටහීමක් ඇති වෙන්න ඕනේ. ඒ වැටහීම ඇති වෙන්නට නම් ලෝකේ අපි අත්විඳින දේවල් දුකයි කියන බව ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. එහෙමනම් පළවෙනි කාරණේ තමයි දුක්ඛ සත්‍ය පිරිසිඳ වටහා ගැනීම. දැන් අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා මට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මට වැටහෙවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරලා අපි දෛනික ජීවිතේ කටයුතු කරනකොට ඔන්නේ දුක්ඛ සත්‍යේ කාරණා අපි වෙත පැමිණෙනවා. මොකද්ද දුක්ඛ සත්‍ය කියන්නේ? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන් සමග මුසු දුකයි ඒ වගේම බලාපොරොත්තු කඩවීම දුකයි මේ හැම දෙයක්ම දුක් දැන් අපි පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්නේ ඔන්න ඔය ටික අපට හොඳට වැටහෙන්නට කියලා හැබැයි පින්කම කරලා ප්‍රාර්ථනා කළාට ඒ ටික දෛනික ජීවිතේ අපට හමු වෙනකොට අපට හිතෙනවා මේකනම් කටුක වැඩි මේකනම් මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි මේක මේ විදිහෙන් ඇයිද සිද්ධ වුනේ මෙච්චර පින්කම් කරන අපට ඇයිද මෙහෙම වුනේ? ඇයිද මේ බලාපොරොත්තු නොවුණු සිද්ධියක් සිද්ධ වුනේ? මෙහෙම දෙයක් නම් අපි කවදාවත් අපේක්ෂා කළේ නැහැ. අපි කවදාවත් හිතේ හිතුවේ නැහැ මේ මහත්මයා මේ වෙලාවේ මැරෙයි කියලා. දැන් අපි ওই විදිහට කල්පනා කරන්නේ යම් ප්‍රමාණයකට චිත්ත සංතාපයන් ඇති කරගන්නට පෙළඹෙනවා. දැන් මොකක්ද එතනදි සිද්ධ වෙන්නේ? අපි පින්කම කරලා සිල් සමාදන් වෙලා භාවනා කරලා අදිස්ථාන කරගන්නවා ප්‍රාර්ථනා ඇති කරගන්නවා මට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිවන් අවබෝධ වේවා කියලා හැබැයි නිවන් දකින්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට අත්‍යවශ්‍ය කරුණු Taman වෙත පැමිණෙනකොට අපි හුඟක් වෙලාවට ඒවා ප්‍රතික්ෂේප කරලා ඒ වයින් මගහැර යන්නට උත්සාහවත් වෙනවා එහෙම නැත්නම් අපි එතනින් පලා යනවා. එහෙමත් නැත්නම් ඒ කරුණු කන පිට හරවන්නට උත්සාහවත් වෙනවා. එතකොට කවද්ද අපට ඒවා වැටහෙන්නේ? ආපහු අපි පින්කමක් කරලා ප්‍රාර්ථනා කරනවා අනේ මට ඉක්මනින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අපි කියනවා මම මෙච්චර කාලයක් ප්‍රාර්ථනා කළා අපේක්ෂා කළා